ඊළඟට අපේ අරුණ පනතුංග මහත්මයා නිර්වන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අද දේශනාව වෙනදා වගේම බොහොම ගැඹුරු දේශනාවක් ඒක අපි තවදුරටත් ප්‍රායෝගික පැත්තට යොමු කරගත්තොත් ස්වාමින්වහන්ස ස්වාමින්වහන්සේ ඊයේ ඊ타මත්ම අපූර්ව බණක් දේශනා කරා සියස්ස නාලිකාව තුලින් නිවන් මඟට බැස ගැනීමට උපනිශ්‍රය වන කරුණු කියලා. ඔතෙන්දි ස්වාමීන් වහන්සේ ඊ타මත්ම අපූර්ව උදාහරණ දෙකක් ගත්තා ඒක බොහොම ගැඹුරට ගෙනිච්චා මම හිතනවා මේ උදාහරණ දෙක අපේ නීති ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්න කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේ මතු කරපු අභිඥා සහ පරිඥා දෙකට සම්බන්ධ කරන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ මුලදීම කිව්වා දැන් අපි බොහෝ දෙනෙක් හැම දිනම වගේ මේ සෝවාන් වීමට එහෙම නැත්නම් මේ නිවන් දැකීමට අපි අවශ්‍යතාවය කැමැත්ත ඇති වෙන්නේ එක්කෝ බිය තුලින් එහෙමත් නැත්නම් එක්තරා ආකාරයක තණ්හාව තුලින් ඒ වගේම දෙවෙනි අපූරු කරපු උදාහරණය තමයි ඊ타මත්ම විචිත්‍රවත් ලෙස බණ කියන ස්වාමින් වහන්සේ කෙනෙකුට බණට වඩා ඒ කියන බණවලට ගිහින් ගැඹුරට ඒක තුඩ දෙනවට වඩා ඒ ස්වාමින් වහන්සේ කෙරෙහි කැමැත්තක් පහළ වෙන හැටි කටහඬට ඒ ජනප්‍රියතාවයට ඒ යන්නේ ඉතින් ඕක ඔය දේ යම්කිසි කෙනෙකුට විමර්ශා ඉද්ධිපාදය හොඳට දියුණු වෙනවා නම් එතකොට අර මුල් උදාහරණයේදී කිව්ව ආකාරයේදී දැන් අපි හොයන්නේ නිවන නම් අපි හොයන්නේ මේ සෝවාන් වීම නම් එතෙන්දී අපිට එකපාර්තම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නම් පහුවෙලා හරි තේරෙනවා නම් එයාගේ විමර්ශාව දියුණු වෙලා අභිඥාව සහ පරිඥාව තුලින් මෙතන මේ මේ විදිහට නෙවෙයි මෙතන අල්ලන්න ඕනේ ආරම්භේ යන්න ඕනේ ඒ කියන්නේ දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලම අවශ්‍ය කාරණය ඒ එතන පවා වරද්දගෙනයි එතකොට යන්නේ අපිට සම්මා දිට්ඨියෙන් නෙවෙයි කියන එක හරියට පැහැදිලි වෙනවා නේද ස්වාමීන් වහන්සේ ඒ ගැන ටිකක් පැහැදිලි කරොත් අනිවාර්යෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාව දුරු කරන්නේ. ආහාරය නිසා තමයි ආහාරය දුරු කරන්නේ. තණ්හාව නිසා තමයි තණ්හාව දුරු කරන්නේ. ඒ ඒක ගැඹුරු කතාවක්. දැන් අවිද්‍යාව කියලා කියන්නේ නොයැටහෙන ගතියනේ. දැන් නොයැටහෙන නිසා තමයි අපි දේවල් හොයන්න පෙළඹෙන්නේ. ඒ හොයනකොට හොයනකොට තමයි ප්‍රඥාව අවදි ඒ ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි අවිද්‍යාව දුරු ඊළඟට තණ්හාව නිසා තමයි අපි දේවල් වලට ඇලුම් කරන්නේ සැපයට ඇලුම් කරන්නේ. ඒතකොට සැපයට ඇලුම් කරන නිසා තමයි සැප හොයන්නේ. ඒතකොට සැප හෙව්වට හෙව්වට මේ කාම ලෝකයේ තුල අපිට දැනෙන්න ගන්නවා අපි හොයන සැපේ සදාකාලික නැහැ කියලා. ඊපස් අපි සදාකාලික සැපයක් හොයන්නට ගන්නවා. ඒක කොහොමද ගොනුක? ඒතකොට අවසානයේ තෘෂ්ණාවෙන් තමයි මේ ගමන ආරම්භ වෙලා තියෙන්නේ. මේ විදිහට අවිද්‍යාව තෘෂ්ණාව නිසා තමයි සසර පවතින්නේ. ඒව නිසා තමයි අවසානයේ අපි මේකෙන් එතර වෙන්නට මඟ හදාගන්නේ. ඉතින් දැන් ඒ මොකද දැන් මෙතන සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් ඇත්තේ නැහැනේ. මෙතන මේ තියෙන ධර්මතාවල ක්‍රියාකාරීත්වයන් තමයි පැවැත්මට සහ නැවැත්මට දෙකටම උපනිශ්‍රය එතකොට දැන් අපි උදාහරණයක් හැටියට මීට කලින් ධර්ම දේශනාවකදී පැහැදිලි කළා දැන් අපිට රොකට් එකක් යවනකොට අපි හිතමු යම් තැනකට යම් කැමරාවක් අපිට යවන්න ඕනේ. ඒතකොට මේක ලොකු උපකරණයක් ඇතුලේ දාලා ලොකු රොකට් එකක් හැටියට තමයි මුලින් අපිට පොළවෙන් ඒක උඩට මතු කරන්නේ. එතකොට ඒ ඒකෙදි අර මහා බරසාර උපකරණයක්. ඇයි එහෙම උපකරණයක් ඕන? අර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අතික්‍රමණය කරන්නට ලොකු වේගයක්, ලොකු බලයක් ගන්න. ඒ නිසා මේක ලොකු කොටසක් තමයි මුලින් යවන්නේ. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් එහාට ගියාට පස්සේ අර කොටස බර වැඩි මේකට. එතකොට ඒ කොටස අනවශ්‍යයි. එතකොට අර ඒ ඒ කොටස ඉබේ ගැලවෙන හැටියට තමයි ඒක සකස් කරන්නේ. ඊට පස්සේ බොහොම සැහැල්ලු කොටසක් තමයි ඉස්සරහට යන්නේ. ඊට තව ටිකක් දුරට ගිහිල්ලා තව කොටසක් හැලෙන්න පුළුවන්. අවසානයේ අවශ්‍ය තැනට අර කුඩා උපකරණය විතරක් පතිත වෙන තැනට සකස් වෙනවා. එතකොට දැන් යම්කිසි කෙනෙක් කල්පනා කළොත් එහෙම ඉතින් මුලදීම අර පොඩි කොටස යවුවනම් හරියට අච්චර ලොකු කොටසක් හදාගෙන මේකට වියදම් කරගෙන තෙල් පුච්චගෙන ඒ පොඩි කොටස මුලින්ම යන්න ඕනේ කියලා තර්කයක් හැටියට මතු කළාට ඒක ප්‍රායෝගිකව එහෙම කරන්න බෑ ප්‍රායෝගිකව ඒක කෙරෙන්නෙම අර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අතික්‍රමණය කරන්න ලොකු බලයක් යොදන්නේ ඒකට මේ අනවශ්‍ය කොටසක් මේකේ එල්ලන්න ඕන. ඒකත් එක්ක තමයි මේ කොටස අතික්‍රමණය කරන්නේ. අන්න ඒ වගේ තමයි නිවන් මාර්ගට බැස ගන්නකොට අපි හැමෝම දැන් මේ ධර්ම දේශනාවේදී උදාහරණයක් හැටියට අපි ගැනත් අපි සිහිපත් කළා අපටත් මෙහෙමයි මුල් කාලේ හිතුනේ කියලා. එතකොට එක්කෝ සසර බය මොකක් හරි කාරණයකට මේ දුක් විඳින්න බෑ. මේවේ ආදීනව දැකලා ආදීනව අහලා ඒකට බය වෙලා. එහෙම නැත්නම් අර සැප විඳීමේ තියෙන ප්‍රශ්නාව. එක්කෝ දුකට තියෙන අකමැත්ත, එක්කෝ සැපයට තියෙන කැමැත්ත. එතකොට ඔය ඇලීම් ගැටීම් දෙක, ලෝභ ද්වේෂ දෙක තමයි අන්තිමට ඉතින් මේ දෙක ඇතුලේ මෝහය තියෙනවා. ඒ දෙක නිසා තමයි අපි හැම කෙනෙක්ම යම් එක්තරා ප්‍රමාණයකින් මේ යම් කිසි සුවයක් සොයන්නට දුකෙන් මිදෙන්න ඕන කියලා හිතන්නේ අර දුකට තියෙන අකමැත්ත නිසා සැප ලබන්න ඕන කියලා හිතන්නේ සැපට තියෙන කැමැත්ත නිසා. ඒතකොට මේ දෙකම කුසල මූලයක් නෙවෙයි මුල් අවස්ථාවේ. හැබැයි ඉතින් මේ බර කොටසින් තමයි අපි දැන් මේ වෙහෙසෙන්නේ දඟලන්නේ. එහෙම දඟලනකොට දඟලනකොට තමයි ඔන්න මේකට අවශ්‍ය ආම්පන්න මොනවද කියලා අපි හොයන්නේ. එතකොට තමයි මේ බෝධිපාක්ෂික ධර්ම මේවා මෙන්න මෙහෙමයි සැකසෙන්න ඕන, මේවා මෙන්න මේ විදිහයි වෙන්න ඕන කියලා දැන් අපි ඉගෙන ගන්න. ඉගෙනගෙන පුහුණු කරන්න උත්සාහය. එහෙම පුහුණු කරනකොට අපිට දැනෙනවා අර කොටස් බර වැඩි, ඒවා තියෙන කෙලස් භරිත ගතිය, වංචක ධර්ම ඒවා අන්න ඒක දැක්කට පස්සේ තමයි අර කොටස ගිලිහෙන්න ගන්නේ. ගැලවෙන්න ගන්න. එතෙක් ඒක ගැලවෙන්නෙත් නෑ එතෙක් ඒක නැතුව යන්නත් බෑ මේ මොකද ඒ මට්ටමන මනස සැකසিলা නැති නිසා මොකද මෙතන මම මේ වැඩේ කරනවා කියලා අපි හිතුවට එහෙම මම කියලා කෙනෙක් නෑ අර අර සාධක ටික තමයි ඉතින් අර කෙලස් භරිත බව අතික්‍රමණය කරන්න ඒක කඩාගෙන යන්න මේ කෙරෙහි යම්කිසි දැඩි බන්ධනයක් දැඩි උපාදානයක් දැඩි ඇල්මක් තියෙනවා ඉතින් ඒ ඇල්ම ඒක નિවරදි නැහැ. ඒක සිවුම් වෙන්නට ඕන. ඒක කුසල ඡන්දයක් වෙන්නට ඕන. තෘෂ්ණාවෙන් මේ ගමන යන්න බෑ කියලා වැටහෙන්නේ මේ කියන විවසිරිමත් ප්‍රඥාව අවදි වෙනවා. ඉතින් ඒ අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි අර බර කොටස් හැලිලා මේක වඩා සැහැල්ලු සමබර තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් අන්න එහෙම වෙනකොට තමයි ඉන්ද්‍රිය සමතාවය එතෙක් ඒ ඉන්ද්‍රිය ධර්මයන් බරයි. දැන් ඒක ඊටාම හොඳට පැහැදිලි කරන තැනක් තමයි මේ ඉද්ධිපාද කතාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ප්‍රඥාව හැකිලෙන්නේ නැති වෙන්නත් ඕන. ඒ වගේම ඒක උද්දච්චයෙන් වික්ෂිප්ත වෙන්නේ නැති වෙන්නත් ඕන. එතකොට දැන් විමර්ශාව වැඩි වෙච්ච ගම ඒකෙන් අර මධ්‍යස්ථ ගතිය නැති වෙනවා. එතකොට ආපහු බර වෙනවා මේක. ඊළඟට අනිත් පැත්තට ගියොත් ඒ අනිත් පැත්තෙන් ඒක උදාසීන වෙලා හැකිලෙනවා. එතකොට එහෙම හැකිලිලා මේ වැඩේ කරන්නත් බෑ. අර විදිහෙන් නිකන් කොලප්පු වෙලා මේ කුතුහලය උස්සගෙන කලබල වෙලා මේක කරන්නත් බෑ. එතකොට මේවා අපි හඳුනාගන්නේ මේ සමතාවය. ඒ ඉන්ද්‍රිය සමතාවය කියන එක ඒවා තියෙන සූක්ෂම ස්වභාවය අපි හඳුනාගන්නේ කාලයක් ඒවා පුරුදු පුහුණු කරද්දී ඒවා පුහුණු කරන්නේ නැතුව ඒවා හඳුනා ගන්නත් බෑ. ඉතින් මුලදී අපි මෙහෙම ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ අපි ඒවා පුහුණු කරන්න පෙළඹෙන්න ඕන. එතකොට තමයි ටික ටික අපට දැනෙන්නේ නෑ මේ ඉන්න තැන නිවැරදි තැන නෙමෙයි. ඉතින් ඒක පැහැදිලි කරන්න තමයි අපේ ජීවිතේම උදාහරණ අරගෙන අපි ඊයේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළේ අපි වුණත් මුලදී මේ වගේ අදහසක හිටියේ. ඉතින් ඒ අදහසින් තමයි එහෙම උත්සාහවත් උනේ. නමුත් කාලයක් යනකොට අපටම දැනෙන්න ගන්නවා ඒකම ක්ලේශයක්, ඒකම බාධකයක් කියලා. එතකොට එහෙම ඒ නිසා තමයි අවසානයේ ඒ දුර්වලකමින් අපිට නැගී සිටින්න පුළුවන් වෙන්නේ කියන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ, ත්‍රිවන් සරණයි.